ස්වාමීන් වහන්සේ දක්වා තිබෙනවා වත සම්පූර්ණයේ සංස්කාරෝ කුබ්බා කෝටින පංචමේ සංස්කාරය අත්‍යයෙන් දීර්ඝයි ඒ මූලාවන්ගේ අනවන්නට දක්වන්නට බැහැ කියන එකයි ඉස්සර ලබනවා. සිතේම දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ කල්ප සංඛ්‍යා සංකර්ෂණ ගණන් තිස්සේ මේකත් මෙරි මෙරි ඉදේසුදී අපේ ප්‍රමාණ පරිච්ඡේදයේදී මේ මනුස්සයලා ඉඳලා තියෙන සුදුකේකදී වෙලා ඉඳලා තියෙන සම්පූර්ණ සත්‍යපස්තිකතරම් ඉස්සස්සද ඒ දුකෙන් දුකට යමින් දුකේමයි උපදින්නේ කියන කරුණ. එතකොට මේකෙන් පැහැදිලිව පේනවා මේ සංසාරේ පුරා සිටින දීර්ඝ කාලයක් සිටේ කන්නේ ඒ කන්නේ ගමනේ ලැබි පුර කාලයක් බොහෝ කාලයක් සිටේ සතර පාවල බව. ඒ සතර පාවල සිටපු කාලය ගැන ටිකක් කල්පනා කරලා අවබෝධ කරගන්න ඕනේ. අතීත සංසාරයේදී මේ කන්නේ විචාති බොහෝ අවස්ථාවලදී ප්‍රේතයන් වල කියලා තියෙන පොළවේ වැඩි කැට ගානට වැඩි තරම් ප්‍රමාණයක් ප්‍රේතාත්ම ලබලා තියෙනවා මෙතෙක් ඒ කියන්නේ බෑ. ඒෙන් දරුණු දුකේ ප්‍රේත ලෝකවල අපි ලබ්ධක්වා ඒ වගේම තමයි වෙන අනුභවයන් ලැබුව. නොයෙකුත් ආකාරයේ ආරකුන් තිරසන් වෙන ඒ සංසතම් වල තිබෙනවා බලන් නෝරම් ගැදයක් සබා සූසුවරවල පණුවන් වෙලා පවා පිළිතුරු සවාද ගන්න මෙතන ඒක ඇත්තට සංසාරේ පුරා දුක් නිගෙන දුක් නිගෙන යන නැවත නැවත මෙරි මෙරි කරන්නේ කොට ජනනපත්ත ප්‍රමාණ ජාති දුක්ඛින්දා ජරා දුක්ඛින්දා ව්‍යාධි දුක්ඛින්දා මරණ දුක්ඛින්දා අපේ සංසයෝග දුක්ඛින්දා සිය විස්සරෝ විස්සයෝග දුක්ඛින්දා කායික දුක් මානසික දුක්ඛින්දා මේ පංචස්කන්ධය පවත්වාගෙන යන්නේ නැති මේ දුකේ නිදිනව දුකේ සීමාවක් නෑ කෙලවරක් නෑ දක්වන්නේ නෑ කොයි තරම් දුකක් අබ්‍රජානන මහසේ දක්වනවා ඔබලා අපේ සංසාරයේ නිදිනව දුක දන්නවනම් මහන්සලගේ හිත ගිනිගෙන බැවුනත් ඒ ගිනි නිවන්නේ නෙවෙයි ඔබලා උත්සාහ කරන්නේ අවබෝධ නොකර සතරවර්ෂ සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දෙකේ බොහෝ දෙනෙකුට මේ අතීතයේ විඳිනවද අපේ සංසාරයේ විඳිනවද දුක වෙන අවබෝධයක් නැති වෙන්නේ අතීත සංසාරයේ නිදන දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගත්තාට පසුව සමන්තම තේරෙනවා මේ සංසාරයේ තියෙන බාහනකම සමන්තම හඳෙනවා. ඒ සංසාර දුකෙන් මිදෙන්නට ඕනේ කියන කරුණ. එතකොට තමයි අවංකව මුක්ත හය ගන්න සතර දුකෙන් මිදෙන්නේ. ඉතින් බොහෝ විට මෙහෙමරි උපදීකදී මේ අවස්ථාවදී මා කලින් කිව්වා අපි බොහෝ විට උපදින්නේ දුක පිටාමේ දැකේ. මරණය සිදුවන අවස්ථාවේදී කර්මයේ නියම නියමයක් කියන කර්ම නියමයක්. ගරුක ආසන්නාසන කඩස්සාවේ. යම් කෙනෙක් ගරුක කර්මයක් කරලා තිබෙනවා නම් කොයිතරම් වෙනස් ප්‍රසල හෝ අපිට කර්ම කරලා තිබුණත් ඒ ගරුක කර්මයේ මරණ මොහොතේදී ඉදිරියෙන් අපිට පැත්තෙන් අත්දැකීම් කතා කරනවා නම් සංචානන්ත විපාක කර්ම ගැනීම තියාගෙන මම මෙරි මේ සංචානන්ත විපාක කර්මයන් යම් කිසි පොඩ්ඩලයක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කර්මය තමයි අනිත් සියලුම කර්ම අභිභවායෙන් මරණ මොහොතේ ඉදිරියේ තියෙන එක කර්ම නියමයි. ඉතින් එවැනි කර්ම බොහෝ සත්‍යය කරලා නැහැ. ඒ වගේම කුසල පැත්තෙන් මේ කතා කරනවා නම් ධ්‍යාන ලැබලා තියෙනවා නම් ඒ ධ්‍යාන නොපිළිලා පැවති දෙන ධ්‍යාන ධර්ම මොහොත දක්වා ඒ ධ්‍යානට ගමන් මොහොතේ ඉදිරිපත් වෙනවා දරුක කර්මයක් වශයෙන්. එවැනි ධ්‍යාන සිත උපදවාගත් අයට සාධනෝ සීතා මුදිරලා ඒක නිසා ගරුක කම්ම මත රඳා පවතින එක කෙනෙකුට හැකියාවක් නෑ. මේ ගරුක කම්ම නැත්නම් මරණ මොහොතේන කම්ම නියාමයේ තමයි ආසන්න කර්ම. ආසන්න කර්මය ගැන මැරෙන්න ඕනේ මෙන්න කියන අවස්ථාවේදී සම්බන්ධ කර්ම. ඒක යම් කිසි වචන පිට කිරීමක් වෙන්න පුළුවන් යම් කිසි සිතිවිලි පිටීමක් වන්නත් පුළුවන් නැත්නම් යම් කිසි කායික ක්‍රියාවක් වන්නත් පුළුවන්. හිතේ කායික හෝ මානසික හෝ වාචික වශයෙන් සිදු කරන ආසන්න කර්මයේ තුළින් නැවත තැනට ප්‍රතිසන්දේගෙන දෙනවා. ඉතින් මරණය සිදුවන්නේ කොයි අවස්ථාවේදී කොයි ආකාරයෙන් මොන මොන දේවල් කර කළා සිටින වෙයිද කියලා කාටවත් කියන්නට බැහැ. ඕනෑම අවස්ථාවකදී කෙනෙක් මේ මරණය සිදුවන්නට පුළුවන්. ඒක නිසා ඒ ආසන්න කර්මයේ දෙන සඳහා පවතින හැකියාව බොහෝ දෙනෙකුට සබා ගන්නට බැහැ මොකද ආසන්න කර්මයේ කුමක් වේද නැරෙන වෙලාවේ අපි කුමක් කර කර සිටින්නේ නැරෙන්නේ කියලා අපි දන්නේ නැහැ ඒක නිසා ආසන්න කර්මයේ මතත් සඳහා පවතිනවා ඒකට ධර්මාසන්න කියන කර්ම දෙකම නැත්නම් මරණ මොහොතේ ක්‍රියාද පස්සෙන්නේ ඒ කර්ම නියාමයට අනුව ආත්මිකන කර්ම ආත්මිකන කර්මය කියන ලබන්නේ බොහෝ විට කරලා කරලා කරලා පොළදේලා පොළදේලා කියන ආත්මිකන විදිහට කර්ම මේ ජීවිතේ පුරා සාමාන්‍ය ලෝක ජනතාව පුරුදු කරලා තියෙන පුහුණු කරලා තියෙන ලෞකික දේවල් වලම ඇලී බෙදී පැටලී සිටිනවා. ලෞකික දේවල් ගැනම සිටින පවස්නා ලෝකය තියෙන දේශය තියෙනවා ඒ ආදී විවිධ ක්ලේශ ධර්ම සහිත ලෞකික ධර්මයන්ගේ පැටලි පැටලී සිටින සංස්කෘතියේ ආර්ථික කර්ම ඒ දේවල්. එතකොට මරණ මොහොතේදී කරුණ කම්මස් නැත්නම් ආසන්න කම්මස් නැත්නම් ආසින්න කම්මයි දැනෙන්නේ ඒක නිසා බොහෝ මනුෂ්‍ය ලෝකේ සත්‍යයන් සිදු වෙනවා ඒ තමා ජීවිත කාලයක් තිස්සේ ජීවිත කාලයක් පුරා කරන ලද ඒ ආසින්න කර්මවලට අනුකූල වන ආකාරයේ කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වෙනකොට ඒකට මුහුණ දෙනවා ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ අර මනුෂ්‍ය ලෝකෙන් මරණයට පස්සේ සුගතිය කියන්නේ සාමස්න සුගතිය සපමණ බව මොකද මේක මේ ආචින්න කර්මයේ නිරන්තරයෙන්ම ලෝක සත්‍යයේ සිටත ක්‍රියාත්මක වන්නේ ආචින්න කර්ම වශයෙන් ක්‍රියාත්මක වන්නේ ලෝභයේ දේශේ වෙන දේවල් ලෞකික දේවල් වල පැටලි පැටලි සිටින අවශ්‍යතාව ඒක නිසා මානව මොකද ඒකයි කියන්නේ ඒකට දරුක ආසන්න ආචින්න කියන කර්ම නැත්නම් පටත්තා කර්ම මානව මොකද ඉතිපත් වෙන බව දක්වා තිබෙනවා අසත්සාකම්මේ කියන්නේ කවදා දවසක හෝ මේ භවයේ වෙන්නත් පුළුවන් පෙර භවයකදී වෙන්නත් පුළුවන් කරන ලද කුසල හෝ අකුසල කවර කර්මයක් කොයිදීපත් වෙන්නත් පුළුවන් අර බල්කාසන්නා කියන කියන කර්ම නැත්නම්. ඒතර මේක තමයි මරණ මොහොතේ මේ කර්ම වෙන න්‍යාය. එතකොට මේ මරණ මොහොතේදී සමාගයේ සුත්‍ර ලෝභයක් ඇති වෙනවා නම් දේශයක් ඇති වෙනවා නම් නැත්නම් අකුසල කර්මයක් සිහිපත් වෙනවා නම් ඒ වෙන්නේ අපිට සාස්ත්‍රික සිටි විධානය දැනිත වුණා නම් ඒ කාන්ත වශයෙන් මේකෙන් දුකේකයි උපදින. ඒක නිසා සුගතියකවත් ඉඳීමට නම් මරණයට මුහුණ දෙන්නේ කෙසේද කියන කරුණ තේරුම් අරගෙන මරණයට සූදානම් වන්නට මරණයට සූදානම් වෙනවා කියන්නේ සෑම දවසකම මරණයට පත්වන විට සමාජයක දෙමළසෙන් සකසා ගන්නවා කියලා හිතාන සිත සකසා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ සෑම දවසම ජීවිතය අනේකයි මරණය අනේකයි කියලා පිළිපද ගන්නඩ වශයෙන් විනාඩි 3-4ක් පස්සේ ඊට වශයෙන්ම තමාට මරණය මරණයට මුහුණ පාන්න තිබෙනවා ජීවිතය අනේක දෙයක් මරණය අනේක ඒක ගැන පිළිපද කරනවා ඊට වශයෙන් මගේ මරණය සිදුවෙනවා මරණය මැරෙන විට මට මේ සියල්ලම අතහරින් දාන්නට වෙනවා වෙන විකල්පයක් නැහැ කියන අවබෝධය ගැන ඇති කරගන්න. ඔබ දැනගෙන ඉන්නේ සමාසතු සියලුම දේවල් අත්හරින ඉතිරිය තමන් කොටෙක් ආදරෙන් බැඳී සිටිය කොටෙක් ආශාවෙන් බැඳී සිටිය සෑම දෙයක්ම සමාගයේ ශරීරයක් සහිතව සියල්ල මරණ මොහොතේ අත්හරින්නට වෙනවා වෙන විකල්පයක් නෑ ඒක නිසා ඒ ජීවිතය නියතයි මරණය නියතයි කියලා අවබෝධය ඇති කරගෙන ඊට පස්සෙ මේ විනාඩි 5 තුළ මේ සියල්ලම සිතින් අත්හරිනවා කියලා සිතින් අත්හරිනවා මේකෙන් අදහස් ගන්න මේවා අතහර සම්පූර්ණයෙන් අතහරිනවා කියන එක නෙවෙයි සමාධි සිටේ තියෙන බැඳීම ඒ අවස්ථාවේ දැතහයි. තමන්ගේ දෝදනම් වෙන්න පුළුවන් තමන්ගේ ශරීරය වෙන්න පුළුවන් බාහිර දේවල් දරවල ඉඳ කනම් ඥාන වාහන වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ සියලුම දේවල් කෙරේ පවර්ණා වූ බැඳීම අයින් කරලා ඒ විනාඩි 5 තුළ ඉන්නකොට තමන්ගේ සිතෙන් සිත දේහ බලන්නේ දැන් ජීවිතයන් නිසායි මරණය නිසායි ජීවිතයන් නිසායි මරණය නිසායි කියලා සිතපත් සාහිත්‍ය මරණය මරණ විට මේ සියල්ලම අසාමිත පිළිෙන බව අවබෝධ වෙනවා ඒ අවබෝධ වුණාට පස්සේ මම මේ සියල්ලම අතහරිනවා කියලා සම්පූර්ණයෙන්ම අතහැරලා සිතින්ම සිත දිහා බලන්නේ එහෙම සිතින්ම සිත දිහා බලන ඉන්නකොට කවර සිතිවිල්ලක් ආවත් ඒ සිතිවිල්ල අතහරිනවා හොඳ එකක් ආවත් අතහරින්නේ නරක එකක් ආවත් අතහරින්නේ. මෙතන පුරුදු කරන්න කියන්නේ අතහැරීමයි. ඒ අතහැරීම පුරුදු කරන එක හොඳ නරක කියලා කුසල අකුසල කියලා ભેදයක් නෙවෙයි සියල්ලම අත්හරින්න ඕන. ඒකේ එන්නේ දෙවිදම් අතහැර අතහැර විනාඩි 5ක් ගියාට පසු තමන් කරලා තියෙන තමන්ට පිටට ප්‍රීතියක් දෙන දෙන කුසල කර්මයක් හේපත් වෙනවා. හැම දවසම මේ විදිහට දවසට විනාඩි 5ක් සහගානියවත් අදුම ගානේ පුරුදු පුහුණුවන්නේ මේ පුරුදු පුහුණුනාට පසුව මේක ආසින කර්මයක් බවට පත් වෙනවා. මේක මේ පුරුදු පුහුණු කළ කර්මයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ කර්මය බොහෝ විට මරණ මොහොතේදී ඉදිරිපත් වීමට හැකියාව තිබෙන මේ මොනොත් හේත වශයෙන් සම්බන්ධ පුළුවන් මරණ මොහොතේදී මුණ පාන්නට මේ සියල්ලම අතහරින්න පුළුවන් අතහර දාන්නට සිදු වෙනවා කියන අවබෝධය තිබෙන නිසා සියල්ලම අතහරින්න පුළුවන්. කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම ආදරයක් ආදී කිසිවක් නැතුව සියල්ලම අතහරින්නත් පුළුවන් ඒ කාමතරව කුසලයේ සිටපත්නම් දක්වන නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරලා මේ නිසා සින්පත්තර කුසලයක් ඉදිරියේදී සමාන මොහොතේදී එන්නට අවස්ථාවක් ලැබෙනවා ඒ විදිහට කටයුතු කළොත් සුභසියට උපදින්නට පුළුවන් ශ්‍රීලංග බලය නමුත් මේ සංසාර දුකට සුභතියට එදෙදීම පිළියමක් නෙවෙයි කොච්චර සුගතියක ඉපදුනත් නැවත දුගතිගාමී වෙනවා. එමේසා සංසාරයෙන් ගැලවෙන්න සසල දුකින් මිදීමට සුගතියකට ගිහිල්ලා කාදාවත් හැකියාවක් නෙමෙයි. සංසාර දුකින් මිදීමට නම් අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරගන්නට ඕන. ඒ වාන්තහත අවබෝධ කිරීමෙන් තොරව කවදාවත් කෙනෙකුට සසල දුක සම්පූර්ණ වශයෙන් නිම කරන්නට බෑ. එමේසා නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට ඕන මේ සංසාර දුක දන්නා පුද්ගලයන් විසින්. ඒක නිසා නිවන් මඟ කියලා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමකින් තොරව කවදාවත් කෙනෙක් කිසි කෙනෙකුට නිවන් දකින්නට බෑ. ඒ සෝව මග්ගෝණක් සංයෝග කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ නිවන් දැකීමට තියෙන මාර්ගය ඒ සෝව මග්ගෝ ඒකමයි නක් සංයෝග වෙන මාර්ගයක් කියන දර්ශනස්ත විසුද්ධිය මේ නිවන දර්ශනය පිළිසිදුවන නිවන දර්ශනය ලැබීම සඳහා එතකොට මේ නිර්වාණ අවබෝධය සඳහා තියෙන එක මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය බව පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම අටක් තියෙනවා. මේ නිකන්තයෙන් අහලා තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම අටක් තියෙනවා. අංග හතරක් සමාගයේ ජීවිතයට එකතු කරගත යුතුයි නිවන් යාමට බලාපොරොත්තු වන විශේෂ ඒවා තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු හතර. මේ හතර ජීවිතේ එකතු කරගන්න ඕන. මේක භාවනාවක් නෙවෙයි ජීවිතේ සකසා ගැනීමක්. සම්මා සංකප්පය සේවස්සේ මාන්නේ සම්මා සංකප්ප කියන්නේ යහපත් සංකල්පන. මේ කොටස් තුනක් තියෙනවා. නෙක්ඛම් සංකල්පන, අභිආපා සංකල්පන සහ අනිහිංසා සංකල්පන කියලා. එක්කම සංකල්පනා කියන්නේ ජීවිතවල ලසයවලා මහාන වෙනවා කියන අදහස නෙවෙයි නයිස්කබ්න කරනවා කියන්නේ ඒකයි නමුත් එක්කම සංකල්පනා කියන්නේ ඒක නෙවෙයි සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය අවශ්‍යයි කියන හැඟීම සමම සංසාර දුකෙන් මිදෙන්නට ඕනේ කියන හැඟීම සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය දේවල් ගැන සිටීම ආදී සංකල්පනාවන් සමාධිය සිට ප්‍රතිේකත ඒකයි සංකල්පනාවන් නැත්නම් සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නේ එමේසා සසන්දකින් නිදීම සඳහා පවත්නව සිටින් පුළුවන් තරම් ඇති කර ගන්නට ඕනේ. ඒ සිටිවිල්ලට තමයි අන්තර්ගත වන්නේ සංසාරයේ තියෙන භයානකම සංසාරයේ නිදපු අතීතයේ විඳලා දුක සංසාරයේ කොයිතරම්ද දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ විදිහට නැරි නැරි ඉඳී ආවද අනාගතයේ කොයිතරම් කාලයක් ඉඳීකදී නැරි නැරි යන්නට වෙයිද මේ සංසාර දුක නැති කරන්න නිවන් යන හැර වෙන මොකක්වත් නැහැ නේද නිවන් යන මේ විදිහට කටයුතු කරන්න ඕනේ නේද ආදී ඒ කල්පනා තියෙනවා. ඒ සිතේවි සමාගයේ සිතට ඇති යුතු ඒවත් කියන්නේ නිකම්ම සංකල්පය. ඊළඟට අව්‍යාපාර සංකල්පන අව්‍යාපාර සංකල්පන කරනවා කියන්නේ තරහා නොවන සිතවිලි. ව්‍යාපාදේ කියන්නේ තරහ, අව්‍යාපාදේ කියන්නේ තරහ නොවන සිතවිලි, මෛත්‍රී සහගත සිතවිලි. ඒවන් අපිට බලාපොරොත්තු වෙන අවශ්‍ය මෛත්‍රී සහගත සිතවිලි පුළුවන් තරම් දුරට ඇති කර ගන්නට ඕනේ. අඩු වශයෙන් විනාඩි 5-10ක් පමණ ධර්ම සෑම දවසම මෛත්‍රී භාවනාවක නිරත වන්න උත්සාහ ගන්නවා. ඊළඟට අභ්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන අවිහිංසා කියන්නේ හිංසා පීඩා කරන්නේ නැති අදහස කියන්නේ නැති කරුණාසාගත සිටේ. සියලු සත්‍යයන් කෙරේ කරුණාසාගත සිටේ දෙන්නට මේ කල්පනා තුන. ඒ කියන්නේ අනෙක්කම සංකල්පන අභ්‍යාපාද සංකල්පන සහ අවිහිංසා සංකල්පන කියන සංකල්පනාවන් සමාජයේ ජීවිතයට එකතු වෙන්නේ. මේ ජීවිතයේ විඥානයේ සම්මේ සිටින එකතු කර ගන්න අතරම ඔයක ප්‍රතිවිරුද්ධ වූ කල්පනාවන් පුරවත් තරම් අඩු කර ගන්න ඕනේ. නික්ඛම්බ සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ වූ සිටිවිලි තමයි කාම සංකල්පන. හැම වෙලාවෙම ලෞකික සිටිවිලිම ලෞකික දේවල් ගැනම කාමයන් ගැනම සිත සිතා කටයුතු කිරීම ලෙසදුසේ. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා එහෙම කරන්නේ හොඳ නැහැ. ව්‍යාපාර සංකල්පනා නිතර තබා ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒක නිසා එදිනදා ජීවිතයේදී තරහස පිළියා දෙනකොට තරහස දන්තරා පිට තරහස දන්තරා ඒ තරහස දෙමිසේ කරලා තරහස දිගින් දිගට ඇති වෙන දිදෙනදී උත්තරම නතර කරගන්න උත්සාහ ගන්න. ඊළඟට සිතා පීඩා කරන කල්පනා ඇති කරගන්න නැතුව අහිංසා සංකල්පන ජීවිතය. මේ ජීවිතයට සුකරගත යුතු අනුග්‍රහ සම්මා සංකප්ප වගේම තමයි සම්මා වාචා. යහපත් වචන බොරු කේලම් පරිසාදන සම්පත්ලාපණයෙන් පුළුවන් තරම් දුරට ඈත් වන්නට ඕන වලකින්නට ඕන මේවා කර කර හිටව නිවන් යන්නට බෑ බුදුරජාණන් වහන්සේ නිවන් යෑමට මේ ආර්ය මාර්ගය සාංගේ මාර්ගාංග ජීවන කරගත යුතුයි කියන්නේ ඒවා අත්‍යවශ්‍යයි ඒ වාක්‍ය වශයෙන් නොවනවනම් බුදුහන් කොහොම දක්වන්නට කිසිම හේතුවක් නැහැ. ඒ නිසා තමන්ගේ හිතට කාවදී තේරුම් ගන්න තෝරන, තේරුම් ගන්න තෝරන මේ අංග මගේ ජීවිතයට එකතු වෙන්නේ ඉතින් එකතු කරගත යුතුයි. නිවන් දැකීම නම් සංසාරයෙන් මිදීම තමයි. ඒක නිසා බොරු කේලම් පස්සාදන සම්පස්ලාපයෙන් පුළුවන් තරම් දුරට බැලකී සත්‍ය වචන පමණක් කතා කරන්න පුරුදු පුහුණුවන්නට ඕන. ඒක කෙනෙකුට තේරුම් කියන්නට පරිවර්තන කියන්නට අවශ්‍ය කමක් නැහැ. පුළුවන් තරම් දුරට ප්‍රේසීදී වචන කතා කරන සම්මානයේ සිට ගන්න ආකාරයේ වචන කතා කරන දැනට සුදුසුන ආකාරයෙන් වචන කතා කරන ඇත්ත වුණත් දැනට නොසුදුසුන ඒවා කතා නොකර සිටින්නේ ඒ වගේම නැත්ත උනත් කාටවත් පාඩුවක් අලාභයක් අනාපතක් වෙනවා නම් ඒවා නොකිය සිටීමට වෙන ආකාරයේ වචන ආරක්ෂා කරන්න පුරුදු වෙන්න ඕන. සම්මා වාචාව රකින්න ඕන. සම්මා වාචාව අවස්ථා කර ගැනීම අනිවාර්යම ප්‍රයෝජන දෙයක් නොවන යාමට බලාපොරොත්තු වන විදිහ. සර සම්මා සංකප්ප සම්මා වාචා කියන අංග දෙකක් කළා කතා කළා ඊළඟට සම්මා සම්මන්ත කලින් කරන කායික ක්‍රියා වැඩි ක්‍රියා තිබෙනවා මේ සියලුම කායික වැඩි ක්‍රියාවන්ගෙන් කාය දුක්ඛයෙන් බලපින්නට ඕනේ. විශේෂයෙන්ම සතුම් මැරීම, සරකම් මැරීම, කාමයේ වර්ධය, සීමාදී කර්මයේ එනදී දක්වන්නේ. ඒක නිසා පුළුවන් තරම් දුරට සාස්ත්‍රි සතෙක් හරි මරන්නට ජීවත් වන්නට පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඒක නිසා සම්මා කම්මන්ත ජීවිතයක ඇති යුතු ඊළඟ අංගය තමයි සම්මා ආජීවය. වැරදි ආකාරයෙන් ජීවනෝපායක් පවත්වාගෙන යන්නේ නැතුව නිවැරදි ආකාරයේ යහපත් ජීවනෝපායකින් මේ ශරීර මේ ජීවිතය පවත්වාගෙන යන්න කලින් මේ අංග හතර ජීවිතයට එකතු වී සිටින නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනාගේ පිටසුල ඒ අංග තිබෙන්නකම ඕන. එතකොට මේ අංගුල පිළිතුර තමයි අනිත් සංඝ හතර දිනු කරන්නේ මොනවද සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන අංග තුනයි සම්මා වායාම කියන එක. සම්මා වායාම කියන්නේ කියනකින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි තමන් ළඟ ඇතිවි මේ දක්වා ඇතිවි ඇති අකුසල ධර්ම පුළුවන් තරම් නැති කර ගන්නට උත්සාහ ගන්න ඕනේ. ඒක සම්මා වායාම. සම්සම් යම් යම් අපසර ධර්ම තමාගේ පිටතට ඇති වෙනවනම් ඒවා ඇති වෙන තැනදී ඒක නිදීමට උත්සාහ ගැනීමත් සම්මා වායාමයේ කොටසක්. ඊළඟට නූපන් අකුසල ධර්ම තිබෙනවා. මේ නූපන් අකුසල ධර්ම නූපදවාගෙන නිදීමට උත්සාහයක් ගන්නට ඕන. ඒක අකුසල පැත්තෙන් එහෙම දෙකක් තිබෙනවා. කුසල පැත්තෙන් ඒ වගේම දෙකක් තිබෙනවා. නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහ ගන්නට ඕන. උපන් කුසල ධර්ම තව තවත් තව තවත් දියුණු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. එතකොටයි සම්මා වායාම වැඩි වෙන්නේ. ඒකට නූපන් ප්‍රසවදාම රාශියක් තියෙන සාමාන්‍ය ජනතාවට සදාලා තියෙතු. සාමාන්‍ය ජනතාව විසින් උත්සාහලා තියෙන්නේ එවැනි නූපන් ප්‍රසවදාම ගොඩාක් තිබෙනවා. කන්දිකාගේ සමත වශයෙන් කතා කරනකොට වෙනම නූපන් ප්‍රසවදාම තියෙනවා. විපස්සනා භාවනා වශයෙන් කතා කරනකොට නූපන් ප්‍රසවදාම රාශියක් තිබෙනවා. සාමාන්‍ය ලෞක වෙනස් ප්‍රසව කම්ම ගැන කතා කරනකොට නූපන් ප්‍රසවදාම ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම නිවන් යන බලාපොරොත්තු වෙන කෙනා විසින් සම්මත විපස්සනා භාවනාව තුළින් නු මේ දක්වා නූපදවාගෙන මේ කුසල ධර්ම උපදවා ගන්න උත්සාහ ගන්නට ඕන. සම්මා සතිය මේ දක්වා උපදවාගත්තු නැති එකක්. සම්මා සමාධිය මේ දක්වා උපදවාගත්තු නැති එකක් වන්න පුළුවන්. පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන වැනි සම්මා සමාධිය අංග මේ දක්වන උපදවාගත්තු සමත වශයෙන් කතා කරනට නූපදවාගත්තු ප්‍රසදාන්නේ ඒවක් අමතරව තමන් විදර්ශනා වශයෙන් කතා කරන මේ සංස්කාර ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්න තියෙන එකම අනිත්‍ය සංඥාව නැති කරනවා මේවා දුකයි කියලා දකින්නට බැරි දුක් සංඥාව නැති කරනවා. මේවා අනාත්මයි ආත්මයි කියලා අනාත්ම සංඥාව ඇති නොවී තිබීමත් නෝපං කුසල ධර්මයක්. ඒ වගේම මේ විදර්ශනා ඥාන තියෙන උද්‍යප්පේ භංග බාස්පඨාන ආදීන ආදී වශයෙන් දැක්කෙනවා. සිද්ධා මුචිත කම්මේ සාකච්ඡා සංකා සංකාරුකේකාන් දෝම ගෝස්ස බෝමංගල පලාදි වශයෙන් දැක්කෙන විදර්ශනා ඥාන තියෙනවා. මේ විදර්ශනා ඥානත් නූපදවාගත් කුසලම්. ඒ වගේම මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය තමයි තේරුම් අරගෙන නැත්නම් මේ පංචස්කන්ධය කියන්නේ මේකයි මේවා ඇති වෙන්නේ මේ විදිහටයි මේ පංචස්කන්ධේ නිරෝධය මේකයි පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන ඒකයි මේ පංචනිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ මෙන්න මෙයයි ඒ වගේම පංචස්කන්ධය තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා ආදීනවත් වෙනවා ඒ වෙනතේ ඒ වගේ නිදීමක් වෙනවා පංචස්කන්ධයන්ගේ නිස්සාරණය ඒ කරුණු ගැන සමාහට අවබෝධයක් ඇති වෙනවා නැත්නම් ඒවත් ඇති වෙන්නේ දේවල් පටිච්චසමුප්පාද ධර්ම තියෙනවා. ඒ හේතුන් නිසා හටගත් ඵල ධර්මතාවය. විශේෂයෙන්ම අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්කන ඒ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නැත්නම් සමානතම පැහැදිලි ලෙස සත්‍ය සේවාව අවබෝධ වෙලා නැත්නම් ඒවත් නෝකං කුසල ධර්ම වශයෙන් කලකිරීමේ ඊට අමතරව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තියෙනවා මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේවා ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාජ ලබාගෙන සංකේමක නෝපං කුසල ධර්ම. මේ ආකාරයෙන් නෝපං කුසල ධර්ම රාශිය තියෙනවා. සෝවාන් මාර්ගය, සකදාගාමී අනාගාමී රහස ආදී මාර්ගඵල නෝපං කුසල ධර්ම. ඒවත් උපදවා ගැනීමට උත්සාහ ගන්න ඕනේ. මේ විදිහට සමාත මේ දුක් නිරෝධ ගාමිනී පරිපදාන විපස්සන උපංකෂ ධර්මයක් වේකේ. ඒක නිසා ඒ දුක් නිරෝධ ගාමිනී පරිපදාන සංකේ දැක්වෙන පරිසත්‍ය බෝධිපාටික ධර්ම තියෙනවා. සතර සතිපට්ඨාන සම්මප්පදාන ඉද්ධිපාද ධර්ම ඒවා උපදාගන්නේ නැත්නම් උපදාගන්නේ තෘෂ්ණා කිරීමක් ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධාවීරිය සති සමාධි ප්‍රඥා ඕකම බල ධර්ම වශයෙන් දක්වා තිබෙන සත්‍ය බොද්ධංග ධර්ම තියෙනවා. සති ධර්මයේ ප්‍රේරිතේ සීලපත් සති සමාධි සෙත්පාකය. ඒ වගේම ආගස්ථාංග මාර්ගය අංගයක් තියෙනවා. මේවා උපදාගන්නේ නැත්නම් දිනු කරගෙන නැත්නම් මේවත් නූපංකෘත ධර්ම. මේ විදිහට මේ නූපංකෘත ධර්ම උපදවා ගැනීමට උත්සුකවන්නට ඕනේ. මේ මන්නේ අපිට බලාපොරොත්තු වෙන කෙනා. නැත්නම් ඉන්න තැනම සිටු මට්ටමේම සමදවස්ම සිටින්නට වෙනව කවදාවත් ආධ්‍යාත්මික ගුණ වගාවක් දිනුවක් ලබන්නට බෑ. මේවා උත්සාහ කරලා ලබාගත යුතු මේ සමාගයේ සංසානයේත සමාවිතම දිනු කරගත යුතු. ඒක රූපං කුසල ධර්ම මේවා යම් යම් කුසල ධර්ම උපදවාගෙන තිබෙනවා නම් ඒවා සාධුරට දිනු කර ගැනීමකට උත්සාහ ගැනීමක් කළ යුතු වෙනවා. එතකොට තමයි සම්මා වායාමයේ දිනුවන්නේ. ඒ සම්මා වායාමයේ දිනු කරගන්න නැතුව නිවන් ලබන්නට බෑ. ඒ නිසා සම්මා වායාමයේ දිනු කරගන්න උත්සාහගත යුතුයි. ඊළඟ අංග තමයි සම්මා සතිය, සම්මා සමාධි, සම්මා දිට්ඨිය කියන අංග. මේ සම්මා සතිය, සම්මා සමාධි, සම්මා දිට්ඨිය කියන අංග දිනු කිරීමට දන් ලැබෙන උත්සාහය සම්මා වායාමයක් වෙනවා. ඒක සම්මා සතිය කියන්නේ යහපත් සීය. විශේෂයෙන්ම සතිගතපට්ඨාන ධර්මයන් දිනු කර ගැනීම තමයි සම්මා සතිය වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. විශේෂයෙන්ම එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන විට පුළුවන් තරම් දුරට සතියෙන් විතර සිහියෙන් වැඩ කටයුතු කරන්නට පුරුදු වී කොහොම වීමත් එක්තරා මට්ටමක සම්මා සතියක්. ඒක නිසා තමන් අවබෝධ කරගන්නට ඕන නිවන් ලැබීමට නම් මේ සසර දුකෙන් මිදීමට නම් සම්මා සතිය අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුමයි. ඒවා දිනු කරගත යුතුම නිසා තමයි බුදුහාමුදුරුවෝ සම්මා සතිය දක්වන්නේ. සතිපවාහන් සම්බත්තිකම් වදාමි කියලා බුදුහාමුදුරුවෝ දක්වන සතියේ මහණෙනි හැම විටම කරතිය යුතු ධර්මයක් කියන එකයි ඒ අදහස. ඒක නිසා පුළුවන් තරම් දුරට සිහියෙන් යුතුව කරන වැඩවලට අවධානය යොමු කරමින් එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන්න පුරුදු කරනවා. ඒක ඉතාමත් සුදුසේ සම්මා සතිය අනිවාර්යයෙන්ම දිනු කරගන්න ඕන. සම්මා සතිය දිනු කරගත්ත කෙනෙකුට සම්මා සමාධිය දිනු කරගන්න පුළුවන්. සම්මා සමාධිය දිනු කරගත්ත කෙනෙකුට පමණයි සම්මා දිට්ඨිය ප්‍රඥා ඇතින් භාවනාවෙන් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සතිය තියෙන්න ඕන සමාධිය තියෙන සමාධිය තියෙන්න ඕන ප්‍රඥාවයි තියෙන්නේ. ඒ සති සමාධි ප්‍රඥා කියන අංග තුනේ අනුපිළිවෙලක් දෙන ඒ විදිහේ තමයි ඒවා දිනනවා. ඒ නිසා සම්මා සති අනිවාර්යයෙන්ම දිනු කරගත යුතු කියන හැඟීම පිටට කාවද්දා ගන්න. කාවද්දාගෙන මේ සම්මා සතිය දිනු කර ගැනීමට උත්සව කටයුතු කරන්න ඕන. සතිය දිනු කළාට මදි සතිය සමතර සමාධිය දිනු කරන්නට වෙනවා සමාධිය දිනු කිරීමට වාසනා භාවනාවක් කළ යුතුයි අතීත සංසාරයේ භාවනා කරලා පළපුරුද්දක් තියෙන කෙනෙකුට නම් අතීත සංසාරයේ කියන්නේ මෑත ළඟ ළඟ ළඟ පසුගිය ආත්ම භාවවලදී අපි සමාධිය දිනු කරලා තියෙනා නම් මේක තමයි පහස් කාර්ය සමාධිය දිනු කිරීම ඒක අමතරව ඒ සඳහා අමුතේ මහන්සියක් වෙනසක් දැක්කේ නැතත් භාවනා ටිකක් කරලා හරිය නිවන් ලබන්න පුළුවන් අපේ ඉතේ පාරමී සත්‍යයක් පූර්ණේ කරගෙන සිටින කෙනෙකුට. ඒ කියන්නේ කෙනෙකුට නම් අනිත් අයට සමාධිය දිනු කර ගැනීම සඳහා ටිකක් මහන්සි වෙන්නට වෙනවා. සමහරට බොහෝ කාලයක් මහන්සි වෙන්නට වෙනවා. ඒක නිසා සමාධිය දිනු කර ගැනීම සඳහා සමන්නන්ත සුදුසු භාවනාවක් නියැලෙන්නට ඕනේ. කෙනෙකුට සමහර විට මෛත්‍රී භාවනාව සුදුසු වන්නට පුළුවන් තවත් කෙනෙකුට පිළිකුල් භාවනාව සුදුසු වෙන්න පුළුවන් තවත් කෙනෙකුට බෝධිපරායන භාවනාව සුදුසු වෙනවා තවත් කෙනෙකුට ආනාපාන සති භාවනාව වෙන භාවනාවක් යෝග්‍ය වන්නට පුළුවන් ඒකෙන් සිට දිනු කරගන්න හැකියාව ලැබෙනවා නිබ්බාවනාව වලට වඩා එතකොට එම නිසා Tamanta සුදුසු භාවනා ක්‍රම සමාන සුදුසු කෙනෙක් වෙනදාස් ගන්න තමාගේ සිතට සිතේ පහසෙන් ගෙඟවන හිතට ප්‍රීතියක් දැන දෙන ගෙන දෙන කරන්නට පහස කරන්නට හැකි භාවනා ක්‍රමයක් තෝරාගෙන ඒ භාවනාව දිගටම හැම දවසෙම ටික ටික හරි කරන්න ඕනේ. දවසට ගණන් 15ක් 30ක්වත් අඩු වශයෙන් භාවනාවක් කළේ ඒක ඒකෙන් තමයි අපගේ සමාධිය දියුණු කරන්නේ. සමාධිතෝ දික්කේ දික්කෝ යතහබෝතම් පජානාන් කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. සමාධිකස්සිතක් ඇති දැනත්තා තමයි ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ. ලෝක සත්‍ය ඇත්ත ඇති ආකාරයෙන් දෙකෙන් දකින්නේ. නැති දෙයක් ඇති දෙකෙන් දකින්නේ. මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ දැක්කාට පස්සේ මෙතන සත්‍යය සිදෙනවා කියලා ඒක දකිනවා. මේක ඇත්තක් නෙවෙයි. මෙතන සත්‍යයක් නෑ. මම කියලා කෙනෙක් සිදෙනවා කියලා දකිනවා. මගේ ආත්මය කියලා දකිනවා දන්නවා. මේක ඇත්ත නෙවෙයි. ඒ ඔක්කොම සත්‍යය පුදුලිය ආත්ම දේවල් නෙවෙයි. නැත්නම් මේක නිත්‍ය දෙයක් කියලා දන්නවා. ඒක ඇත්තක් නෙවෙයි. මේක සුබ දෙයක් කියලා ගන්නවා. ඒක ඇත්තක් නෙවෙයි. මේක ඇත්ත මේක අනිත්‍ය බව, මේක දුක්ඛ බව, මේක අසුභ බව, මේක අසාර බව, මේක ආත්ම නොවන බව මේ ආදී කරුණු ඇත්ත. නමුත් මේ ඇත්ත ඒ ඇත්තක් වශයෙන් ඇත්ත ඇතිසැකීම දකින්නට හැකියාවක් නැහැ සමාධිය දිනු නැති කෙනෙකුට. නිකම් මේ ධම්ම දේශනාවක් අහලා නැත්නම් පොතක් පතක් කියනොත් ඒ කර්ම ගැන යන්තම් වැටීමක් යන්තම් හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් සමන්ව ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂ අවබෝධයක් ලබන්නට බෑ සම්මා සමාධිය නැත්නම් ඒක නිසා සම්මා සමාධිය අත්‍යවශ්‍ය වෙන ඇත්ත ඇති හැටියෙන් දකින්න. කිංචයතහ පුතං සජානාති කුමක ඇත්ත දැත්ත දෙකින් දකින්න. එතකොට බුදුහාමුදුරුවෝ මේකට පිළිතුරු වශයෙන් බොහෝ විවිධ ආකාරයවත් වලින් පිළිතුරු දීලා තියෙනවා. ඒකෙන් දුක්ඛන්ති යථා භෝධං ප්‍රඥානාති අදහිලා දුක්ඛ සමුදයෝතයන් දුක්ඛ නිරෝධෝතයන් දුක්ඛ නිරෝධගාමී පටිපදාති යථා භෝධං ප්‍රඥානාති අර සමාධිමත් එකක් ඇති තැනත් සා තමයි මේක දුකක් කියන ඇත්ත ඇති දෙකින් දකින්නේ මේක දුක්ඛ සමුදය මේක දුක්ඛ නිරෝධය මේක දුක්ඛ නිරෝධගාමී පටිපදාව කියලා ඇත්ත ඇති දෙකින් දකින්නේ මේ සතරාර්ය සත්‍ය ධර්මයන් ඇත්ත ඇති දෙකින් දැකීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ බොහෝමක සම්මාදිට්ඨිය විස්තර කරන බුදුහාමුදුරේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා. බොහෝ විට උන්වහන්සේ දක්වලා තියෙන කතමාදිට්ඨිය සම්මාදිට්ඨිය යම් පොඩිකේ දුක්ඛේනන්ද ප්‍රසන්දේනන දුක්ඛ නිරෝධේනන දුක්ඛ නිරෝධ ධාමී පටදාඥාන කිය. සම්මාදිට්ඨිය කියන්නේ මානේ දුක්ඛ දුක ඇතිීමේ හේතුව දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ ධාමී පටිපදාව කියන මේ සතරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ තියෙන ඥානයේ නුවණ අවබෝධය. ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් සම්මාදිට්ඨිය තුළින් තමයි නිවන් ලැබෙන්නේ. ඒක නිසා සම්මාදිට්ඨිය දිනු කිරීමට උපකාර වන ඉවහල් වන ධර්මයේ තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය නැත්නම් ඇත්ත ඇති සැකයෙන් දකින්නට බෑ. මේ ඇත්ත ඇති සැකයෙන් දකිනවා කියන එකද චතුරාර්ය සත්‍ය ධර්මය පමණක් නෙවෙයි. මේ පංචස්කන්ධයේ නියම தත්ත්වයේ නියම ආකාරයෙන් දැකීම. ඒවා හේතුඵල වශයෙන් දැකීම. මේ පංචස්කන්ධයේ සමුදය දැකීම ආදී කරුණු සත්‍යයක් දෙකින් දැකීම. නැත්නම් මේ මේ හේතු නිසා මේ මේ ඵලයන් වශයෙන් ඇති වෙන අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් දැකෙන පටිච්චසමුප්පාද ධර්මයන් දැකීම සත්‍යයෙන් දැකීම. මේකේ විවිධාකාරයෙන් සත්‍යයෙන් දැකීම කියන්නේ නමුත් අද වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මත සත්‍යයෙන් දකින්නට ඕන. දුක දුකක් වශයෙන්ම දකින්නට ඕන. දුක්ඛ සංදේ දුක්ඛ සංදයක් වශයෙන්ම දකින්නට. ලෝක සත්‍ය දුක දුකක් වශයෙන් දකින්නේ සැපක් වශයෙන් ගන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධ ලෝකේ දුකක් කියලා දකින්නේ මේක සැපගෙන දෙන දෙයක් කියලා දකින්නේ ඒ සැපගෙන දෙයක් වෙන දෙයක් කියලා දකින නිසා තමයි මේක ආස්වා කරන්නේ ඒක නිසා තමයි මේක ප්‍රාර්ථනා කරන්නේ ඒක නිසා තමයි මේක නැවත නැවත බලයේ දෙන්නේ සිටින්න ඕනේ කියලා අපේක්ෂාවක් නැත්නම් භවතාවක් වන්නේ සිදුතරේ තියෙනවා එතකොට මේක ඒකාන්ත වශයෙන් දුකක් කියලා ගන්නවා නම් මේක කෙනෙක් ඇලෙන්නේ මේක කෙනෙක් කලකිරෙනවා ඉතින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන සුළු ආස්වාදයක දැකගෙන මේ ආස්වාදය දැකගෙන නිසා තමයි බොහෝ සත්වෝ මේකට ඇලෙන්නේ බැඳෙන්නේ ආස්වාද කරන්නේ. එතකොට ඇලීම බැඳීම ආස්තාව තිබෙන තාක්කල් නැවත නැවත ඉපදෙකදී මරිමෙලේ සංසාරේ පුරා ගමන් කරන්නට වෙනවා. ඒතන නිවන් අවබෝධ කරන්නට බෑ. ඒක නිසා පංචස්කන්ධයේ නියම தත්ය අවබෝධ වීමට නම් සම්මා සමාධිය තියෙන්න ඕනේ. මේවා ඒකාන්ත වශයෙන් දුක් කියලා තමයි මේ පංචස්කන්ධයේ පවතින දුකක් කියලා තමයි තේරෙන්නේ. මේවා නිරන්තරයෙන්ම අනිත්‍ය යන ධර්ම. එකක්වත් නිත්‍ය ධර්ම නෙවෙයි. රූපස්කන්ධය ගත්තත් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනවා. වේදනාව ගත්තා සැපයි හරි දුක්ඛයි නැඳා වේදනා ඕම සෑම මොහොතක් සෝත සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොඩ්ඩබ්බ සංඥා ධම්ම සංඥා කියලා මේ දෙකේ 10ක් තියෙන කවල් සංඥාවක් ගත්තත් ඇතිවෙච්ච ගමම නැතිලා යනවා අනිත්‍ය ධර්ම. හිත කර පහර විවිධාකාර සිතේන තියෙනවා. මේ ධර්ම චේතනාව කොහොම ඇතිවෙච්ච ගමන් නැතිලා යනවා. විඥානයේ තියෙන හොඳ දැනීම. මේ දැනීම මාත්‍ර පව ඇතිවෙච්ච ගමන් නැතිලා යනවා. මේ අනිත්‍ය භාවය Tamanට තේරෙනවා මේ අනිත්‍ය භාවය නොදක්කම නිසා තමයි නිරන්තරයෙන්ම මේ වෙනස් වෙන බව දන්නේ නැතිකම නිසා තමයි මේකේ ආත්මයක් තියෙනයි කියලා වැරදි දෘෂ්ටියක් තියෙකෙට තුළ ගණිතවන. ඒ වගේම මේක සදාකාලික දෙයක් මේක නිරන්තරයෙන් පවතින දෙයක් කියන වැරදි කියන කියන්නේ නිත්‍ය සංඥාවන් තමයි සිතට පහළවන්නේ. ඒ අනිත්‍ය දන්නේ නැතිකම නිසා. එතකොට අනිත්‍යයේ නිත්‍ය වශයෙන් ගන්නවා නම් ඒක ඇත්ත ඇති හැටියෙන් දැකීමක් නෙවෙයි. ඒ නිසා අනිත්‍යයේ අනිත්‍ය වශයෙන්ම දකින්න ඕනේ. දුක දුක්ඛෝ මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් දුකක් වශයෙන් දකින. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකය අසුබ දෙයක්. සුබ වශයෙන් මේ බොහෝ දෙනෙක් කරගෙන කටයුතු කරන. අර මතුපිට සමේ වැටේ නිසා ඇතුලේ තියෙන අසුබ කොටස් අසුබ භාවයේ දක්නට කිසිමක් නැහැ. ඉතින් මට ආයෙත් තේන්නේ මට පිට තත්ත්වේ වමනයි යට තත්ත්වේ බලන්නත් ඉතින් ඒක දකින්න ඕන ප්‍රඥාව විනේද දකින්න පුළුවන් සත්‍යයක් තියෙනවා. මේ ශරීරය ඇතුලේ තියෙන කොයිතරම් අපිට දේවල්ද සුබනාම දේවල්ද මේ වෙන්නේ මගේ ශරීරයේ තිබ්ල තියෙන්නේ කියන අවබෝධය Tamanට පැහැදිලිව තේරෙනවා තේරෙනවා. හරියට ඇස් දෙක අරලා බලනවා වගේ කෙනෙක් දිහා බලනවා Taman දිහා බලනවා Tamanගේ ඇස් සංකල්පය ශරීරය ඇතුලේ තියෙන ඒ ආසෝචි මොහොත්‍රා වමන ආදී බඩවැල් ආදී මේ ආදී කොටස් සිත සංසාර ආදී කොටස් පේනවා නම් දකින්නට පුළුවන් නම් අන්න එතකොට මේවා අසුභ වශයෙන් පේනවා නැත්නම් සුභ වශයෙන් දැක්කනේ ඉතින් එක වෙලාවක අසුභ වශයෙන් බැලුවා ඊට පස්සේ ඊළඟ ප්‍රයත්නයක් වන්න සුභ කියන සංඥාවෙන් මේ අසුභ කියන සංඥාව නැති වෙනවා ඒක නිසා පුළුවන් තරම් දුරට පංචස්කන්ධ ධර්මයන් අසුභ වශයෙන් දකින්න පුළුවන් සම්පූර්ණකම දෙන්නට ඕන එහෙනම් බලන්නට ඕන විශේෂයෙන්ම රූපස්කන්ධය අසුභ වශයෙන් දකින්නට ඕන කියන්නේ මේ ආත්ම නෙවෙයි මම හෝ මගේ කියලා ගන්නට දෙයක් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන්නේ නමුත් ලෝක සත්‍යය තිබෙන්නේ මෙතන ගෙනන්නේ කියනවා කියන්නේ කියනවා මෙතන මම කියලා කෙනෙක් කියනවා මෙතන ආත්මයක් කියනවා කියලා ඒ වගේ ඇත්ත ඇති හැටින් දකින්න නැහැ අවිද්‍යාව සිදෙන නිසා සිදුවන දේවල් ඇත්තම මේ රූපස්කන්ධය රූපස්කන්ධ පාඩු ඇති ඇති නැති නැති යන ඒක හේතුන් නිසා ගන්න ඔය ආගම් කනුදී මෙනි හේතු තියෙනවා කම්ම චිත්තේ ආහාර වෙන හේතු තියෙනවා මේ හේතුන් නිසා රූපස්කන්ධය ඇති ඇති නැති නැති වේදනාස්කන්ධය ඇති ඇති නැති නැති යන හේතු නිසා වේදනාව ඇති වෙන පස්සේ හේතු වෙන විශේෂයෙන් එතකොට මේ විශේෂයෙන් මේ හේතුන් පස්සේ තියෙන උඩ වේදනාවක් ඇතිවෙනවා පස්සේ නැතිනකොට නැති වෙනවා. එතකොට හේතු නිසා හටගත් වේදනාව මම කොහොමදේ කියලා ගන්නවා මේක මුලාව. වේදනාවක් තිබෙනවා. නමුත් වේදනාව බිඳීම නැහැර වේදනාවේ පැවැත්ම නැහැර මෙතන බිඳින පස්සේ පුද්ගලෙක් නෑ. ඒ විඳින පුද්ගලයෙක් නැති බව තේරුම් ගන්න නැතිකම නිසා වේදනාව මම මගේ ආත්මය මම වේදනාව විඳිනයි කියලා ග්‍රහණය කරනවා. ඒ නිසා බින්දුමක් පමණයි පවතින එකක් නාම ධර්මයක පැවැත්ම පමණයි වෙන දෙයක් නෙවෙයි. සංඥා සංඛාර සංඥා ගැන හඳුනා ගැනීම සංඛාර ගැන සිටිනේ. මේවා Taman හඳුනා ගන්නවා Tamanගේ සිටිනේ කියන එක. මමයි හඳුනා ගන්නේ මම මම මගේ සිටිනේ. මම හිතන්නේ කියලා හිතනවා. ඒ මම හඳුනා ගන්නවත් නෙවෙයි මම සිතනවත් නෙවෙයි මගේ සිතේ මගේ සංඥාවක් නෙවෙයි. මේවා හේතුඵල නිසා පහළ වෙන පොදු නාම ධර්ම පමණයි. මේ නාම ධර්ම නැති වෙලා පැතිරෙලා නැති වෙලා. මේක දැකින්නට සාමාන්‍ය සත්‍යයක් බෑ. ඒක නිසා ඒකේ නියම සත්‍යය දකින්න නැතුව මේක ආත්මීය සංකල්පනාවකින් ග්‍රහණය කරනවා. එහෙම ග්‍රහණය කරන කෙනෙකුට නිවන් දකින්න ලැබෙනවා. යකන් පිළිතන් සෝවාන්වත් වන්නට නම් අනිවාර්යයෙන්ම ආත්ම සංඥාව කැඩී යන්නට ඕන. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන බව මෙයා දන්නවා අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකයේ තුල ආඥාවක් තියෙනවා කියන හැඟීම. මේක අනිවාර්යයෙන්ම සිතින් සම්පූර්ණයෙන් ගැලවිලා යන්නට ඕන සෝවාන් වෙන්නට. ඒ සම්පූර්ණයෙන්ම මේක තේනවා. නැවත නූපදින ආකාරයෙන් නිරුද්ධ වී යයි. එතකොට සෝවාන් වීමටවත් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අනාත්ම සංඥාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගෙන අනාත්ම ස්වરૂපයේ භාවනාවකින් අත්දකින්නට. මේ විදිහට මේවා ඔක්කොම සම්මාදිට්ඨියට අන්තර්ගත වන කරුණු මේ විදිහට මේ සම්මාදිට්ඨිය තමාගේ සිත තුළ දියුණු වෙනවා. ඒ සම්මාදිට්ඨිය දියුණු කර ගැනීමට අධියට තුනක් තිබෙනවා. පළමුවෙන්ම සම්මාදිට්ඨිය සම්බන්ධ කරුණු කියවල අහලා දන්නා සංඝ සාකච්ඡා කරලා ඇති කරගන්නවා. ඒ අවබෝධය ඇති කරගන්නවා. ඒ අවබෝධය ඇති කර ගැනීමෙන් නිවන් ලබන්නට බෑ. ඊට පස්සේ ඒ අවබෝධය තමන්ම පිටලා තමන්ගේම අවබෝධයක් බවට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අදිනවා මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍යය කියලා අන්තිමට කියනවා. අපිට කොටක තියෙනවා තමන් කියනවා ආනව සාකච්ඡාන දැනීමක් ඇති කරගන්න එක. මේ දැනීම තමන්ගේම එකක් නෙවෙයි. ඒ දැනීම සමාගයේම අවබෝධයක් බවට පත් කර ගැනීමට මේක ඒ සමාන්තාවෙන් නම් මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය කියන හැඟීම පිටට කාවැදී අවබෝධ වී තෙන්නන්නට. මේවා දුකක් මේවා අනාත්මය කියන හැඟීම කාලෙදී තේන්න අවබෝධ වෙනවා. එතකොට තමයි ඒක සමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය බවට පත් වෙන්නේ. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය දවනාදී. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය දුනාට පස්සේ භවනා කරනකොට සමාධිමත් එකක් තියෙනවා නම් ඒ සමාධිමත් එකෙන් විදර්ශනා භවනාවට වෙන පුද්ගලයාට මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන එක දකින්නට පුළුවන්. මේ ඇතිවෙමින් නැතිවෙමින් යන එක දැක දැක දැක දැක සිටීමම ඒ නැගීමේ පහසු මාර්ගයක් වන. බුදුහාමුදුරුවෝ දක්වන පංච උපාදානස්කන්ධයේ සුද්ධියක් ගන්න පස්සේ විහෙරති කියලා. මේ උපාදානස්කන්ධ පහේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක මාසය කරන්න කියන එකයි යන්න. එතකොට යම් කිසි කෙනෙක් ඒ විදිහට සමාධිමත්කමකින් විතර පංචස්කන්ධ විදිහට බලනකොට ඒ සියල්ල නැති වෙන බව නැති වෙන බව අනිත්‍ය වෙනවා බව පැහැදිලිවම අත්දක දැක අත්දක දැක තිනකොට ඔහුට අවබෝධ වෙනවා මේ ඇති වී නැති වී යන මේ පංචස්කන්ධ ධර්මයන් කිසිවක් තේසවන්නේ නැහැ. එතකොට කිසිවක් ඉතිරවන්නේ නැහැ. දැන් තියෙන මේ පංචස්කන්ධ ධර්ම දැන් නැති වෙනවා. ඊළඟට මේ තව ටිකක් ඊළඟට මේ තියෙන මේ පංචස්කන්ධ ධර්ම නැති වෙනවා. ඊට පස්සේ එනසනේ තියෙන තවත් පංචස්කන්ධ නාම රූප පංචස්කන්ධ කියන මේ පංචස්කන්ධ ධර්ම නැති වෙලා පවතිනවා කියලා. ඊළඟට මේ වෙනකොට මුලින් මුලින් කාලේ ඔක්කොම සෑම තැනක් ගානම මේ විදිහට ඇති ඇති නැති නැති යන මේ පංචස්කන්ධ ධර්ම මේ නාම රූප ධර්ම. එතකොට මේ ඇති නැති යන මේ නාම රූප ධර්ම තුළ මම කියලා මගේ කියලා නැත්නම් මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට හිතා ගන්නට කිසිවක් හිතවන්නේ. එහෙම යම් කිසි කෙනෙක් හිතනවා මේවා මමයි, මේවා මගේ, මේක මගේ ආසය, නැත්නම් මෙතන ඉස්සයක් ඉන්නා, කුෂේක් ඉන්නා, මම කියලා කෙනෙක් හිතන ආදී පිටිවිලි හිතනවා නම් ඒ සිතිවිලි පවා ඇති වෙන්නේ නැති නේද? ඒවත් නාම ධර්ම. වෙන මොකක්වත් නැහැ. සිතේ තියෙන හැඟීමක් පමණයි. එතන වෙන දෙයක් නැහැ. මම කියන එක සිතේ තියෙන හැඟීමක් පමණයි. මගේ ආත්මය කියන එක පිටේ තියෙන නැගීමක් පමණයි වෙන දෙයක් උතන නෙමෙයි. මේක ඉතින් හිතට කායලා තියෙන එක ඒක ගලවන එක පහසු නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේක හොඳට තේරෙනවා නම් ආයෙත් අවබෝධ වෙලා සමාජ වාසිතින් භාවනා කරගෙන යනවා නම් යනකොට මේ අනිරන්තරයෙන් ඇටි ඇටි නැති නැති යන එක ආකාරයෙන් දැක දැක සිටින විට මේක කිසිම දෙයක් සාධනයක් වශයෙන් ගන්නට ඉතුරුවන්නේ නැහැ. ඔක්කොම ඇති වෙන ධර්ම නැති වෙනවා. කියනකොට මේ මේ පංචස්කන්ධ ධර්ම තියෙනකොට ආත්මයක් මමයේ මගේ මගේ කියලා ගත්තා. එහෙම නැතිලා ගියාට පස්සේ මොනවද ඊට පස්සේ මම මගේ කියලා ගන්නද කියන ඒ අවබෝධය තියෙනවා. එන්න මේ අවබෝධය තියෙනකොට මේ අනිත්‍ය දෙක බල බලා සිටින පුද්ගලයාට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ පංචස්කන්ධයන් මේ නිරෝධය. නිරෝධය කියන්නේ නිවිය. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන. නිරෝධය කියන්නේ නිරය. එතකොට පංචස්කන්ධයන්ගේ අනිත්‍යයේ බල බලා තියෙන රූපස්කන්ධයේ නිවිලාම. ඒ කියන්නේ තමන්ගේ හිතේ රූපේ නොපෙනී නිවිලා ගින්න කල්වරක් ප්‍රවාහී රූප නිමිත නැතිලා. ඒකට අපි කියන රූප නිරෝධයක් කියලා. සාමකාලික වශයෙන් ඇති වෙච්චි පහත පහළ මට්ටමක තියෙන රූප නිරෝධය. ඊළඟ මට්ටම්වල තියෙන. එතකොට මේක රූප නිරෝධයක් දැක්කම තමන්ගේ රූපයේ දේශ බැලුවාම චිත්ත දුකින් තමන්ගේ ඇඟ දිහා බැලුවාම ඇඟක් තියෙනවා කියලා තේරෙනවා. ඇස් දෙක වහගෙන ඇඟ දෙක දරනකොට ඇස් දෙක වහගෙන හිටියත් හිතට පේනවා තමන්ගේ ශරීරය මේ විදිහට තියෙනවා කියලා ඒ සතහන පේනවා. ඒ නිමිත්ත පේනවා. තමන්ගේ රූපයේ තියෙන නිමිත්ත හිතට පේනවා. මෙන්න මේ පෙනෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති යාම තමයි අපි මෙතන මේ රූප නිරෝධය කියන්නේ. අනිත්‍ය දර්ශනය තුලින් දකින්න පුළුවන්. ඒ රූපයේ නිරුද්ධ වෙලා ගියාට පස්සේ එතකොට තමයි තේරෙන්නේ මේ රූපය තුල මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්න එකට මේ වෙලාවේ මොකද්ද තියෙන්නේ කියලා බැලුවා. එතකොට රූපයක් නැත්නම් ආත්මයක් කියලා ගන්නට රූපේ තුල ආත්මයක් කියලා ගන්න දෙයක් නේද බව සමානට තේරෙනවා ඒක නිසා රූපයේ කෙරෙහි රූපේ තුල ආත්මයක් තියෙනවා කියන හැඟීම පිහිටන්නේ ඒකට එතකොට තියෙන නාම ධර්ම දැනීමක් වුණායි සියුම් දැනීමක් මවපත්තේ නැති තෝනේ හිතක් හිත් භාවයක් හදන්නේ ස්වරූප මේක විතරයි ආත්මයක් කියලා ගන්න ඉස්සත් කියලා ඒකක් ඇති ඇති නැති නැති කියන දෙයක් තමන්ටම තේරෙනවා නම් මේ දැනෙන ස්වરૂපේ ගැන දැනෙන දැනන ගැතියක් තියෙනවා ඒ දැනන ගැතිය අරමුණ වෙලා තියෙන ඉස්පාර මේකත් හැම වෙලාවෙම පවතින මේක දැන් තියෙන්නේ මම යාත්මය කියලා ගන්න මෙච්චරයි මේකත් නැතිලා ගියා නම් නිරුද්ධ වෙලා ගියා නම් ආන්නේ කියලා ගන්න මොනවද ඉස්සරවන්නේ එක්කක් හිටියානේ. මොකද ඒක හැම වෙලාවෙම පාටින්නේ. ඒ භවනා කරලා ටිකක් යනකොට නැගිටලා වෙනස් පැත්තට යනවා. ඔක්කොම නැතිව නිරුද්ධ වෙනවා. ඉතින් ඒක වාද දාන්සියක් කරන්න නැතුව නිරුද්ධ වෙනවා. ඒක නිසා මේ නිර්දේලා ගියාට පස්සේ මේකේ ආත්මයක් කියලා ගන්නට මොකක්ද කියන්නේ කියන අවබෝධයෙන් නිතුව ඒ සිත් පහේ දෙස බලනකොට ඒක නිරුද්ධීයාමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නිර්දේලා දකින්න පුළුවන්. ඒක නිරුද්ධීයාම දකින්න පුළුවන්. ඒකත් අනිත්‍ය වූ අනාත්ම ධර්මයක් සංස්කාර ධර්මයක් කියලා දකින්න පුළුවන්. එහෙම දකින්නට ඒකත් නිවෙනවා. එතකොට සංස්කාර ජීවිත සත්‍යයක හිතපත් වෙන රූප සංස්කාර පිළිසයි නාම සංස්කාර පිළිසයි විසංඛාර ගතන් දෙක්කන් කියලා කියන්නේ ඒකට සංස්කාර විදිත සත්‍යයක හිතපත් වෙන. අන්න ඒකත් මේ නිවීම. මොකද සිිතේ තියෙන සෑම දෙයක්ම නිවලා යනවා. අන්න ඒ නිවීමට අපි කියනවා වෙන වචනයක් නෙවෙයි කියලා. මේ ආකාරයෙන් මේ නිවන මේ ජීවිතේ දුවත් අවබෝධ කරගන්න පුළුවන්. මේ අපි මේ පහළම මට්ටමක දෙන්නත් කතා කරේ. එතකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් කෙනෙකුට. ඒ නිවන් අවබෝධ කරලා අදුමතේ ප්‍රවාහමත් වන අපායන් මිදුණයි කියලා සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. සෝවාන් වෙච්ච කෙනෙකුට පමණයි කියන්නට පුළුවන් වන්නේ නියසෙන් දැකේ පරායනෝ නියස සම්බෝධි පරායනෝ කියන වචන දෙක. ඒ බුදුහාමුදුර ප්‍රකාශ කළ වචන දෙකක් නියත ගති පරායනවා. නියත වශයෙන්ම මරණයෙන් පස්සේ ගතිය උපදිනවා සෝමන් වෙච්ච කෙනා. ඒකයි නියත ගති පරායනවා. එයාට බයක් වෙන්න දෙයක් නෑ දුගතිය කියයි අපාය කියයි, හේත ලෝකයයි ආදී වශයෙන් මුළු ජීවත් වන්නට කිසිම හේතුවක් නෑ. ඒ වගේම නියත ගතිපරාය නියත වශයෙන්ම රහත් භාවය ඔහු ලබනවා ඔහු ඇය ලබන ආත්ම හතක් පරම වශයෙන් ආත්ම හත ඒ ආත්ම හත ඇතුළත ඔහු නියත සම්බෝධි පරායන නියත වශයෙන්ම සම්බෝධියට පින්නම් පෑමට පත් එහෙම නැතුව වෙන කිසි කෙනෙකුට ඒ වචන දෙක පාවිච්චි කරන්න බෑ සෝවාන් වෙච්ච කෙනෙකුට හැර. ඒක නිසා ඒ විදිහට සෝවාන් වීමට පුළුවන් කටයුතු කරලා. ඒකට මේ දක්වා මෙයා ප්‍රකාශ කළේ මේ විමසෝ පරිදි ඉන්ද්‍ර පරිදි මේ දේශනාව අපි ඉදිරිපත් කළා ඒක නිසා ඉන්ද්‍ර පරිදි දේශනාව ඉදිරිපත් කරනකොට මේ දක්වා මේ ඇට අපි ඉදිරිපත් කළේ පළමුවෙන්ම තේරුම් ගන්න සංස්කාරයේ කොයිතරම් කාලයක් අපි දුක් විඳිනවා දුක් විඳිනවා ආවද මේ විදිහට අනාගතේ කොයිතරම් කාලයක් දුක් විඳින්නට වෙනවද මේ සංස්කාර දුක තේරුම් ගන්න දුක්ඛ සත්‍ය ධර්ම දුරටම අවබෝධ කරගන්න එතකොට නරණයට පසු දුගතිගාමි වෙන එකේ ශ්‍රවණතාවය බොහෝ වැඩි සම්භාව්‍යතාවය ශ්‍රවණතාවය ඒක බොහෝ වැඩි ඒක නිසා ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියලා සිහි කරලා මෑනකොට මේ ඔක්කොම අතහරින්න දාන්න වෙනවා ඒක නිසා මම මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා සිතින් සිත දිහා බලන ඉඳලා එනේ එනේ සිතිවිලි ධර්ම අතහරින්න මේ මාතහැර අතහැර යනකොට සම්මාදික කාලයක් යනකොට සිතට මොකක්වත් එන්නේ නැතුව සිත හිතන සත්‍යයකට පස්වන්නට පුළුවන් ඒකේ දුව ඒකේ හිත අතහැර අතහැර ගිහින් විනාඩි 5ක් ගියාට පස්සේ කරන ලද හොඳ ප්‍රසල කම්යක් මේ පරිස්සම් මේක මේ හැම දවසෙම කළොත් මරණ මොහොතේ ඒ කුසල කර්මයේ ඒකන ක්‍රියාව ආසින්න කර්මයක් වශයෙන් ඉදිරිපත් වීමට හැකියාව තිබුණා ඒ වුත් මේ වශයෙන් සුබදීක උපදින්නට පුළුවන්. සුබදීයේ තියෙන සංසාර දුකට පිළිමක් නොවන නිසා අපි නිවන් යාමට කටයුතු කරන්න ඕනේ. එවන් යාමට කටයුතු කරන පොඩ්ඩලයා විසින් අනිවාර්යයෙන්ම ආර්යසංග මාර්ගයේ ගුණ ධම්මයි දිනු කළ යුතුයි. වෙන මාර්ගයක ගමන් කරන නිවන් යන්නට බෑ. ඒ ආර්යසංග මාර්ගයේ ගුණ ධම්ම අතෙන් හතරක් තියෙන ජීවිතයට එකතු කරගත යුතු ඒවා ජීවිතයට එකතු කරගත යුතුමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී. ඊට අමතරව සම්මා වායාමයේ අර කුසල මේ දක්වා ප්‍රතික්‍රියා නැති කරන්න නූපන් කුසල උපදවා ගැනීමට උපන් කුසල දිනු කර ගැනීමට නූපන් කුසල උපදවා ගැනීමට උත්සාහ ගැනීමත් එකතු වෙන්නේ ඒකේ තියෙන සුදුසුයි. ඒතකොට එහෙම කටයුතු කරනවා සම්මා සතිය දිනු කරන්න පුළුවන් තරම් දුර සෙන්නියෙමුද ඉදනා ජීවිතේ වැඩ කටයුතු කරන සම්මා සමාධිය දිනු කිරීම සඳහා සුදුසු භාවනාව සමන්ද කරන්න පුළුවන් භාවනාවක් අඩු වශයෙන් විනාඩි 15 30 20 25 කාලයක් අපි දිනපතා භාවනාවක් නියැලෙන්නේ ඊට අමතරව සම්මා දිට්ඨිය දිනු කර ගන්නට ඒ සම්මා දිට්ඨියට අන්තර්ගත වන කරුණු පිළිබඳ පොත්පත් කියලා සාකච්ඡා කරලා ආහාර ධම්ම දේශනා ගැන දේවල් ආලා ඒ දැනුම ඇති කරගෙන ඒ දැනුම සමාගයේම අවබෝධයක් බවට පත් කරගන්න ඒ අවබෝධය බවට පත් කරගත්තාන් පසුව අර සිතේ සමාධියක් තියෙනවා නම් ඒ සමාධි මානසික පංචස්කන්ධය දෙස බල බලා සිටින ඒකට මේ පංචස්කන්ධ ධර්මයන් ඇති ඇති නැති නැති යන ආකාරයෙන් දකින්නට පුළුවන් ඒ ඇති වෙන නැති වෙන පංචස්කන්ධ ධර්මයන් තුළ ආත්ම ප්‍රශ්නයක් කියලා ගන්නට කිච්චක් විතර නොවන ආකාරයක් අවබෝධ කරගන්න පුළුවන් මේ අවබෝධයෙන් විතර පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින විට රූපස්කන්ධයෙන් රෝධය දකින්නත් පුළුවන් ඊට පස්සේ නාමස්කන්ධයෙන් රෝධය දකින්නත් පුළුවන් මේ නාම රූප ධර්මයෙන් රෝධය අධ්‍යක්ෂණය නිවන සංසිඳ පුළුවන්කම ලැබෙනවා මේ දක්වා මේ මඩ පාරවල ප්‍රතිසාරාන්තය තමයි මේ අපි ප්‍රකාශ කරන්නේ මේ විදිහට මේ කර්ම යම් කිසි කෙනෙක් හරියට පිළිපැද දානවා මෙන්න ඒ කාන්ත වශයෙන් මේ ප්‍රතිපදාව නිවන් ලබා දෙන ප්‍රතිපදාවක් වෙනවා මේ ජීවිතේ නොවන්නට පුළුවන් සමහර මේ බුද්ධ ශාසනය නොවන්නට පුළුවන්. මේ ජීවිතේ නොවත් නුවත් මේ බුද්ධ ශාසනය නුවත් මත බුද්ධ ශාසනයකදී හෝ කවදාද කවර දිනකදී හෝ නිවන් ලැබීමට මේ ආගස්ථාන මාර්ගයේ ගමන් කරන නිවෙස්ත වශයෙන් මේ කාන්ත වශයෙන් හේතු වෙනවා වාසනා වෙනවා. ඒක නිසා ඒ ආකාරයෙන් කටයුතු කරන්න අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්න කියලා කියන්නේ අපි මේ දේශනාව දැන් ඉගෙන ගන්නවා. විමර්ශන සත්‍යකේවා. දෙවියන් දෙකින් දෙනවා ආකාශත්තාවකින් පාඩේ යන ආකාශත්තාවකින් මස්සාදේවානා ගාමයි දිකාපෙන්නන් තමන මොහොතසා යන ලක්ෂණසා කරන ආකාශත්තාවකින් මස්සා දේවානා ගාමයි දිකාපෙන්නන් තමන මොහොතසා කරන ලක්ෂණ දේශන ආකාශත්තාවකින් මස්සා දේවානා ගාමයි දිකාපෙන්නන් තමන මොහොතසා යන ලක්ෂණ සම්පන්ති සාත්මේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සුඛං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍යය ඉදම්මේ පුඤ්ඤං ආසව සත්‍යවහන් නොතෝ සබ්බදුක්ඛා සමුච්චතු මේක විශේෂයෙන් ප්‍රසන්න සත්‍යයෙන් නිවන සම්පූර්ණයට වාසනාව සත්‍ය දා වේවා දේවාදන සේනස සංවර්ධනකතාය නෝදස්සාරෝ ධම්මා වන්දන් සේයායෝ සම්බරං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නේතේ අතෝ නිබ්බාන සම්පත්තේ විනාශේ සමින්දුතු හැම දිනකටම නිවන් සුවමත් වේවා